කාල වේලාව ගොඩක් ඉක්මලා තියෙන ශ්‍රාමලි මහත්මියට තව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පැහැදිලි කිරීමක්ද ප්‍රශ්නයක්ද මොකද්ද? ඊළඟ සන්නේ ස්වාමීන් වහන්සේ නැහැ මම මේ කල්පනා කරාම මතක් වුණේමට මේ අතීතයේ ඇති වූ තන වර්තමානයේ ඇති වෙනා වූ තනාගතයේ ඇති වෙනා වූ සුඛ දුක්ඛ වේදනාවල් පවතින්නේ නැහැනේ ඇති වෙලා නැති වෙලා යනවා නේද ස්වාමීන් වහන්සේ මේ කිසිම කිසිම දෙයක පැවතීමක් නැහැනේ මේක චක්‍රයක් වගේ අනාගතයේ ඇති වුණ සුඛ දුක් වේදනාවල් ඇති වෙලා නැති වෙලා යනවා නේද ස්වාමීන් වහන්සේ. නැවත නැවත ගොඩ නැගීමක් නේ සිද්ධ වෙන්නේ. ධර්මයේ විපරිණාම ධර්මය කියන්නේ ඒකනේ. ඒක තමයි ස්වාමීන් වහන්සේ. ඒක චුට්ට පැහැදිලි කරන ස්වාමීන් වහන්සේ. ඒවා අනිත්‍ය නිසා ඇති වෙලා නැති වෙනවා. නමුත් අපි දැඩිව උපාදාන කරගත්තාම නිරන්තරයෙන් ඉතින් අපි ඒවා බලහත්කාරයෙන් උපදවා ගන්නවා. දැන් ඔය අර ඉස්සලා මහත්මයා අහපු අකුසලයේ නැවත නැවත සිහි වෙන්න හේතුව මොකද්ද? ඒ සිද්ධ වෙච්ච අකුසලය දැන් අහෝසි වෙලා ඉවරයි. ඒක ඇති වුණා නැති වුණා. ඒ අකුසල් සිතත් ඇති වුණා නැති වුණා. ඒ සිද්ධියත් ඇති වුණා නැති වුණා. නමුත් දැන් ඒක දැඩිව උපාදාන කරගෙන නැවත නැවත මතක් කරනවා. නැවත නැවත ඒක සිහියට එනවා. ඉතින් දැඩිව අපි දේවල් උපාදාන කරගත්තාම ඒවායින් ගැලවෙන්න බෑ. ඒවා ආය ආය මතුවෙන එක තමයි උපාදාන පත්‍ය භවෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට සංස්කාර ධර්මයන් නැති වෙලා වහා නැති වෙලා යනවා. නමුත් උපාදාන කරගත්තොත් ඒක යලි යලි ජනිත වෙන්නට එය හේතුවක් වෙනවා. උපාදාන කර ගැනීමෙන් තමයි නැවත නැවත මතුවෙලා භවයේ සැකසෙන නේද සාරණාස. භවයට ගෙන කියන්නේ මේ ඊළඟ භවය කියන එක විතරක් නෙමෙයි එහිම යලි හට ගැනීම. එයම නැවත නැවත හට ගන්නවා. ඒ උපාදානයේ හේතු කොටගෙන. එහෙමයි කියලා සරණයි.